ආධුනික කාලේ අපි Taman තුල ඒ ಗುಣ ලැබෙනකන් ඕනේ. නමුත් ওই විදිහට සාරිපුත්ත හමුදෝ කල්පනා කරා නම් මොකද වෙන්නේ අපිට? පුදුරෙන්සේ ඉච්ඡර සමාජශීලී කෙනෙක් නෙවෙයි. සාරිපුත්ත හමුදෝ තමයි පාවිච්චි කරලා අරකට ඵලයන් එක කරපන් මේකට ඵලයන් මේකට කරන් එහාට ඵලයන් චාන්චු මෙහාට ඵලයන් චාන්චු. ඒ නිසා මේ යක්කඩි පඤ්ඤාරාම හමුදෝ කියන බුදුහාමරට මල් වට්ටියක් පූජා කරනකොට එක මලක් ඒ ආසනේ පැත්තක තියෙනවා සාරිපුත්ත හමුදෝ. උන්වහන්සේ නොතිබුණා නම් ද ශාසනයක් නැහැ. පුදුම ඇදිල්ලක් අදලා තියෙනවා. ප්‍රසිද්ධිය බැනලා තියෙන බුදුන් වහන්සේ උනාට පස්සේ ධර්ම සේනාධිපති විදිහට උන්වහන්සේලා ඒක කරපු නිසා තමයි අපිට ආදර්ශ චරිත තියෙන්නේ. මොග්ගල්ලාන සාංශ ෆුල් රිසර්ව්. සාරිපුත්තහමඳුරෝ කරලා දුන්න කට්ටිය වැඩ කරලා යනවා. සාර මෙයත් එහෙමයි. කාශ්‍යප මහ රහතන් වහන්සේ ෆුල් රිසර්ව් කරේ. ආනන්දහමඳුරෝ මුල්ලෙන් ඉඳලා එඳා යනකම් පුදුම ඇදිල්ලක් අදලා තියෙනවා. ඒ නිසා මේ බුදුචානන්සේ සාරිපුත්‍ර සාංශ පින්නන පාඩ පස්සේ කියන විශාල අතු දෙකක් තිබුණ ගහේ මහා අත්තක් කඩාන වටනගේ මට පාළුවක් දැනෙනවා කියලා. ඒවත් මම මේ බඩපු සර්වචා ඥානෙ නිසා මම මේ සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා නිසා මම මේක හිත් කරදරයක් ගන්නෑ කියන්නේ. බුද්ධ මැදිල්ලක් හදලා තියෙනවා. ඒ නිසා මේ පද්ධතියක අපි ෆිට වෙන්නේ කොයි කොයි රෝල් එකකටද කියලා අපිට තීන්දුව කරන්න අවශ්‍යයක් නැහැ. පටන් ගන්න වෙලාවේදී අනවශ්‍ය දේවල් දාගන්න එපා. මොකද අපි අර ඒ සත්‍ය සමාධි ආදී ධර්ම වඩා ගන්න එපා. වැඩෙනකොට හැම සාධකම්ක විචල්්‍ය සාධක කම්පන චංචල වෙනවා නම් අපිට වැඩෙන්නේ. අපි ඒ වෙලාවේ සමහර සාධක හිර කරනවා. විචල්්‍ය සාධකයි ෆික්ස් කරලා තමයි වඩා ගන්න. වඩා ගත්තට පස්සේ ස්වභාවයට යන්න දෙනවා. අපි දෙන්නේ එකපාර යන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් කියව පළවෙනි 69ටම කතා කරලා කිව්වේ දෙන්නෙක් එකපාර යන්න එපා. තමයි තමයි දින දින කරගත්ත ක්‍රමයට යන්න. ඒ දෙකක් එක පැත්තකට ෆුල් ඩිසිප්ලින් සම්පූර්ණ අනේක අනිත් එකේ සම්පූර්ණ අපේ කර්ම ජබේ වලට අපි කියන පාරමිතා ශක්තිය විද්ද තිනවා කියන දෙකම විවෘතව තියෙනවා. ඒකයි අපිට තව කෙනෙකුට උපදෙස් දෙන්න බැරි. එයා ඉන්නේ කොතනද දන්නේ නැහැ. එයා ගෙනාපු පාරමිතා ශක්තිය මොනවද දන්නේ නැහැ. අපිට කියත හැකි පුළුවන් තරම් මේ හික්මීම ඇති කරගන්න. ඇති කරන වෙලාව මේ මලක් පිපුණාට පස්සේ පහනක් පත්තු කරාට පස්සේ බුසලකින් වලක් යන්න එපා. මලක් පිපුණාට පස්සේ සීල් කරපු බෑග් එකක් ඇතුලේ දාන්න එපා. ඒ වගේ සෝදයන් අරින්න. යනවා ඒකේ අපි වලක් අන්නේකට කරන්න බෑ. ඒ නිසා අපි ගොඩාක් වෙලාට ඉන්නේ මේ මූල ධර්මානුකූලව අපි මොකද්ද රෝල් එකක් හිතාගෙන ඉන්නේ. ඒක කැඩෙන එක තමයි විපස්සනාය වෙන්නේ. අනිවාර්යයෙන්ම කැඩෙනවා. elkaar leven te raken.